රෝපණ සාහිත්‍ය කලා සංස්කෘතික සම්ප්‍රදායන් නිරූපණය කරන මණ්ඩපය විශිෂ්ට ජේම්ස් පීරිස් මහතාගේ සිනමා කලාව පිළිබඳව සිනමා ජීවිතය පිළිබඳව ඇගයීමක් කිරීමට අද මෙම මැදිරියට පැමිණලා ඉන්නවා ලෙස්ලි බොතේගු මහතා සහ අජිත් සමරනායක මහතා. අපි දන්නවා ලංකාවේ කලාව ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ සතවර්ෂය ඇතුළත අපේ කලා රසඥතාවයට මූලික පදනමක් දාපු කීප දෙනෙක් ඉන්නවා. දැන් සාහිත්‍ය පිළිබඳ අපේ කලා රසකඳාමයට පදනමක් දැම්මේ බොහෝ දෙනා කියනවා මාති වික්‍රමසිංහ මහතා සහ ඉදිරිවිල් සරච්චන්ද මහතා බව. නාට්‍ය කලාව ගැන කතා කරනකොට පුරෝගාමී විදිහට කතා කරන්නේ ආචාර්ය සරච්චන්ද. මුද්‍රා නාට්‍ය කලාව ගැන චිත්‍රසේන කියන නම අපේ මතකයට එනවා. සිනමා කලාවේදී මම හිතන්නේ කිසිම විවාදයක් නැතුව කවුරුත් එකෙහිලා පිළිගන්න පුරෝගාමියා තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මුලින්ම සිනමාකරණයට පිවිසියේ ශ්‍රී ලංකාවේ 1956 වර්ෂයේ. මෙම වර්ෂයට පළමුව මම හිතන 1947 මුල්ම සිංහල සිනමා කෘතිය කළේ 1947ට 56ට අතර යුගයේ සිංහල සිනමා වාතාවරණය පිළිබඳ කරුණු කියා දීමට අපි දැන් ආරාධනා කරනවා ලෙස්ලි බුතේ මහතාට 1947 වෙන විට ලංකාවේ ප්‍රේක්ෂක ජනතාව බොහෝ දුරට හැඩගැහිලා තිබුණේ හැඩගැහිලා හිටියේ විදේශීය චිත්‍රපටවලින් 47 ඉඳලා ලංකාවේ තිරගත වුණු සිංහලයේ කියපු චිත්‍රපටත් ඒ විදේශීය චිත්‍රපට ආර අනුව හදපු චිත්‍රපට. විශේෂයෙන්ම ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ චිත්‍රපට ආර ගුරු කරගෙන සමහර විට ඒවා අනුකරණය කරමින් හදපු චිත්‍රපට තමයි ඒ කාලෙදී දකින්නට ලැබුණේ. නමුත් අපි එකක් මෙතනදි මතක තියාගන්නට ඕන මේ යුගයේදී යුරෝපයේ ඉතාමත්ම ප්‍රබල සිනමා ව්‍යාපාරයක් තිබුණා. ඉතා ශාස්ත්‍රීය සිනමා ව්‍යාපාරයක් තිබුණා. ඒ සිනමා ව්‍යාපාරය අපේ පොදු ප්‍රේක්ෂකයාට දැනගන්නට ලැබුණේ නැහැ. දැක්ගන්න ලැබුණේ නැහැ. ඒකම ප්‍රේක්ෂකයා විතරක් නෙමෙයි අපේ චිත්‍රපට නිෂ්පාදනයේ නියැලී වුණු අයටවත් ඒ චිත්‍රපට ගැන දැනීමක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට එකwidehatකින් පුදුම වෙන්න බෑ. අපේ චිත්‍රපට නිෂ්පාදකයෝ අපිට කිට්ටුවම තිබුණු මැඩ්‍රාස් නගරයට ගිහින් වෙලා චිත්‍රපට හදපු එක. නමුත් මෙතෙන්දී අපි එකක් මතක තියාගන්නට ඕන මේ කාලේදී චිත්‍රපට හදන්නට පුරෝගාමී වූ බීඩබ්ලිව් ජයමාන සිරිසේන විනිවිද දෙන්න තමන්ගේම ස්වීය කෘති තමා තම මේ චිත්‍රපටවලට ගුරු කොට ගත්තේ. නමුත් අර ඔවුන්ගේ සැලසුම දකුණු ඉන්දිය සැලසුම අනුවමයි සිද්ධ වුණේ. දැන් ඔබ කියන කරුණ හරියට හරිද? ඒ කියන්නේ දකුණු ඉන්දියාවේ විවිධ වර්ග චිත්‍රපට තියෙන්නේ නැති, උතුරු ඉන්දියාවේ තියෙන්නේ නැති. නමුත් ලංකාවේ මුලටම චිත්‍රපටිගත කරපු කතාවස්තු සිංහල නාට්‍ය වලින් උපුටගත් ඒවානේ. ඔව් සිංහල වේදිකා නාට්‍යයෙන් උපුටගත් ඒවා. ඒකම ඒ වේදිකා නාට්‍ය වලට ගුරු කරගත්තේ ඒ කාලේ ප්‍රචලිත තිබිච්ච නවකතා වගේ දේවල්. ඒ අද්භූත සම්ප්‍රදායේ නවකතා. ඉතින් ඒ නිසා මේ දෙක අතර යම්කිසි සම්බන්ධයක් තිබුණා. විශේෂයෙන්ම 56 කිට්ටු වෙන විට අපේ මේ චිත්‍රපට නිෂ්පාදකයෝ දැනගත්ත දකුණු ඉන්දියාවටත් වඩා හොඳ ආభాෂයක් ලබන්න පුළුවන් කියලා ප්‍රේක්ෂකින්ව පිනවීමට උතුරු ඉන්දියාවේ බොම්බායේ ඒ නිසා තමයි ওই බාරි බෙහෙන් කියන චිත්‍රපටය ගුරු කරගෙන ඒ ආශ්‍රයෙන් ඒක ඉතාමත්ම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක්. කංකල් සංගීතය නිසා, නැටුම් නිසා, රූමත් නලඟනන් නිසා ප්‍රේක්ෂකයා පිනුපු චිත්‍රපටයක්. ඒ නිසා ඒ ගුරු කොටගෙන හැදුවා සුජාතා කියන චිත්‍රපටය. එතකොට මේ සුජාතා චිත්‍රපටය නිසා ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර විශාල ආందోලනයක් ඇති වෙලා ලොකු මම හිතන්නේ මුදල් අතින් ප්‍රේක්ෂකයන් විශේෂම නිෂ්පාදකින්ට ලොකු ලාභයක් ලැබුණා. මේ වගේ පරිසරයක් තමයි තිබුණේ. ඒකම අපි එකක් මතක තියාගන්න ඕන සමහර නිෂ්පාදකයෝ හිතුවා ඇයි අපි සාමාන්‍යයෙන් ඒ වගේ ජනප්‍රිය චිත්‍රපටි 90 තවත් චිත්‍රපටයක් අලුතෙන් හදන්නේ අපිට ඊට වඩා ලේසි නේද? ඒ වගේ ජනප්‍රිය චිත්‍රපටි වල දෙබස් කැවිද. එතකොට අර මුල් බොම්බායේ චිත්‍රාගාරවල හදපු ආකාරයටම චිත්‍රපටවල මෙහිදී දකින්න ලැබුණා. වෙන් කරලා තිබුණේ අර කතා කරන මේ දෙබස් වල සිංහල ඇහිම පමණයි. ඔන්නේ වාතාවරණය තමයි අපේ ප්‍රේක්ෂකයන් හැඩ ගහලා උන්නේ. මම හිතන්නේ ওই කාලේදී අපි එකක් මතක තියාගන්න ඕන 56ට මුල් යුගයේදී රජයේ චිත්‍රපට අංශයෙන් යම් කිසි චිත්‍රපට ව්‍යාපාරයක් තිබුණා. රැස් කීන් කියන බටහිර අධ්‍යක්ෂවරයාගේ පුරෝගාමිත්වයෙන් මට කියන්නේ වාර්තා චිත්‍රපටය. වාර්තා චිත්‍රපටය. මම හිතන්නේ ඔවුන් ගුරුකට ගත්තේ බටහිර ඒ කාලේ ඉතාමත් ප්‍රචලිතව තිබිච්ච වාර්තා චිත්‍රපටි ඔය අපි ඔක්කොම දෙනා කතා කරන Song of Ceylon නැත්නම් ඒ වගේ මේ Nanook of the North වගේ චිත්‍රපටි දැකලා අන්නේව ගුරුකට ගත්ත රැල්ෆ් කීන් තමා මේ රජ චිත්‍රපටි අංශයේ මෙහෙවීමේ ඒ කටයුතු කළේ. ඔහු යටතේ තමා වැඩ කළේ ලෙස්ටර් පීරිස්, විලි බ්ලේක්, සහ ටයිටස් කොටවත්ත කියන තුන් දෙනා. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ තුන් දෙනා අර ආభాෂයට ලක්ුණේ බටහිර යම්කිසි ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායකටයි ඒගොල්ලෝ මේ යොමු වුණේ. අජිත් දැන් ලෙස්ටර්ගේ මුල්ම චිත්‍රපටයේ චිත්‍රපටි ගත වුණේ 1956 දී. රේඛා චිත්‍රපටි. දැන් ඔබ හිතන විදිහට රේඛාව චිත්‍රපටයෙන් සිංහල සිනමාවේ ඇති වුණු වෙනස්කම කුමක්ද? ඔහු ඉතින් කරන ලද මූලික මෙහෙය එකාතකින් මේ අප අවට පවතින යථාර්ථය නිරූපණය කිරීම කියලා. ඒ කියන්නේ ඔබ කියන්නේ රේඛාව යථාර්ථවාදී සිනමාවකට පදනමක් දැම්ම කියලා ඔබ කියනවා. ඔව් එක්තරා සීමා සහිත ප්‍රමාණයකට. මත් නිසාද කියනවා නම් දැන් අපි අද යථාර්ථවාදී සිනමාව කියලා අදහස් කරන දෙය සමහර වෙලාවට රේඛාමගේ නිරූපණය නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ අද ඒ කියන්නේ 1982 වර්ෂයේ රේඛාව දකින්න කෙනෙක් කියන්න පුළුවන් මේක එක්තර තියෙන එක්තරා අద్భుත සිනමා සම්ප්‍රදායක් කියලා. ඒ කියන්නේ දැන් අපේ ගම සිංහල බෞද්ධ කියලා කියන මේ සාම්ප්‍රදායික ගම එක්තරා අద్భుත ස්වරූපයකින් නිරූපණය කිරීමක් රේඛාවෙන් වෙනවයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ බුද්ධිමත් ප්‍රේක්ෂකයන් අද ඒ වුණාට අපි සැලකන්න ඕනේ 1956 ඒ කියන්නේ මේ ලෙස්ලිගේ තිබ්බ වාතාවරණයේ අනුව අර දකුණු ඉන්දිය මේ චිත්‍රාගාරවල නිෂ්පාදනය කරන ලද මේ අද්භූත මේ චිත්‍රපටි වල පසුබිම අනුව බලනකොට ලෙස්ත විසින් එකාතකින් චිත්‍රාගාරවලින් නිදි එලිමහනට තම කැමරාව ගෙන යාම මගින් ඒ වගේම එක්තරා සීමා සහිත ප්‍රමාණයකට සිංහල ජන ජීවිතේ නිරූපණය කිරීම මගින් සෑහෙන මෙහෙයක් කළාය කියලා. පිටිසර ගම ඊට කලින් අපි දැක්කේ චිත්‍රාගාරයක් තුල ගෝණි මගින් හදලා ඉදි කරපු එකක් විදිහටයි. මෙතෙන්දි ලෙස්ට ගමේ නියම මේ පැල්පතක් නැත්නම් ඒ ගයක් අපිට පෙන්වුවා. ගමේ පාරවල් අපිට පෙන්වුවා. අන්නේ විදිහට අපේ ඇහැට දැකලා පුරු පුරුදු අර ස්වභාවික දේ ඔහු පෙන්වනවා. ඒකම අර රීතිය විසින් ඔහු මේ ආලෝකය ස්වභාවික ආලෝකය පාලනය කරමින් ඒ කැමරාවෙන් කළුසුදු චිත්‍රපටයක් වශයෙන් පැහැදිලි රූප සංකලනයකුත් ඉදිරිපත් කළා. මට දැනුත් මතක් වෙනවා ඒ චිත්‍රපටයේ එන අර මාවට ගම්මු ගල් ගැසීමේ සිද්ධිය ඉතාමත්ම සාර්ථකව සංස්කරණය කළා. මේ වගේ සංස්කරණ රීතියක් ගැන ඒ කාලේ කල්පනා කරලා තිබුණේ නැහැ. මේ විදිහට බලපුවම මට පේනවා අජිත්ව වගේම අර විෂය අතින් අලුත් මාර්ගයක් අපිට විවෘත කළා වගේම ආකෘතිය වශයෙන් නැත්නම් ශිල්පීය වශයෙන් අලුත් යමක් මේ චිත්‍රපටයෙන් අපේ සිනමාවට ඇතුළු වුණා කියලා. ගම්පෙරළි චිත්‍රපටය අද ඔබ බලනකොට ආපසු හැදින ඔබ කල්පනා කරන්නේ මොකද ගම්පෙරළි චිත්‍රපටය මම හිතන්නේ අද ගම්පෙරළි චිත්‍රපටය අපසහරි බලද්දී මට හිතෙනවා ඒක අපේ සිනමාවේ ඉතාමත්ම විශිෂ්ට කෘතියක් කියලා. විශේෂම රේඛාව චිත්‍රපටයේදී පවා නළුලිලියන් හුරු වෙලා තිබිච්ච රංගපෑම් ක්‍රමයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් රංගපෑම් ක්‍රමයක් මේ ගම්පෙරළි චිත්‍රපටයෙන් ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම ඉතා සිත් තුළ ඇතිවන යම් යම් කම්පනයන් නැත්තම් පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇතිවෙන ගැටුම් වගේ දේවල් සියුම් ඉඟි මගින් මුහුණෙන් ඇසින් පාන්නට ඉරියව්වකින් පාන්නට තරම් දස්කම් තියෙන නළුලිලියෝ කීප දෙනෙක් මේ චිත්‍රපටයේ හිටියා. අජිත් මම මේ විශේෂ ප්‍රශ්නය අහන්නේ ඔබෙන්. ගම්පෙරළි චිත්‍රපටය රණමය සම්මාන දිනාගත්ත ඉන්දියානු චිත්‍රපට උළෙලදී පහුගිය කාලේ ප්‍රවෘත්තිපත්තු කියවනකොට අපිට පෙනෙච්ච කාරණාවක් තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ උග්‍රතම ਵਿਚාරකයා ඔබ බව. විශේෂයෙන් දැද්දගම් පිටුපටි කාලේ අපි පිටුපටි ਵਿਚාර කියනකොට ඔබ මොකද හිතන්නේ ගම්පෙරළි පිටුපටි ගැන? නෑ තරතේම ධම්ම මේ ප්‍රශ්නේ මේ විදිහට නැගුව නිසා මම යමක් කියන්නේ. ගම්පෙරළි චිත්‍රපටියත් අද ලෙස්ටර් ජේම්ස් සීරිස් විසින් නිෂ්පාදනය අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයත් චිත්‍රපටයත් අතර තියෙන පරතරය නිසා තමයි මේ ਵਿਚාරය මතුවෙන්නේ මම හිතන්නේ. ඒ වුණාට මම හිතන්නේ මම ලෙස්ලි සමග එකඟ වෙනවා සම්පෙල්ලේ චිත්‍රපටය තමයි ඔහුගේ විශිෂ්ටතම සිනමා කෘතිය කියන්නේ මම මේ කලියුගේ චිත්‍රපටය දැක්කේ නෑ ඔහුගේ අලුත්ම සිනමා කෘතිය මම හිතන්නේ ගම්පෙරළේ චිත්‍රපටිය සහ රේඛාව චිත්‍රපටිය අතර අපි කිසියම් වෙනසක් කරන්න ඕනේ. ඒ වෙනස ඇති වෙන්නේ ලෙස්ටි කිව්වා වගේම අර චිත්‍රපටයේ පාදක වුණු නවකතාවක් ඒ වගේම ඒ නවකතාව විසින් මතු කරන ලද තිර නාටකයක් නිසා රේඛාව චිත්‍රපටය අර මම අර මුලින් කිව්වා වාගේ කිසියම් අර කොළඹ යුගයේ සෙවණැලි මතුවෙන සුන්දර සුන්දර ප්‍රතිරූප මතුවෙන කතාවක් තිබුණේ ඊට වැඩිය යථාර්ථවාදී ඒ වගේම අවට ජීවිතේ ඊටම ජීවිතය පිළිබඳ ප්‍රශ්න මතු කරන ප්‍රශ්න මතු කරන ඒ වගේම අවට ජීවිතේට පදන වුණු කතාවක් අපිට ගම්පිරලේ චිත්‍රපටයේ දකින්න ලැබුණා. අජිත් මම හිතන්නේ මම මේ බාධා කරොත් මම හිතන්නේ අමනාප වෙන එකක් නැහැ. නෑ. මම හිතන්නේ ওই කිව් කාරණේ හොඳට පැහැදිලි වෙනව නේද? ওই යුගයේදීම මතුවෙච්ච කතා රචකයෙකුට පීකේ දිසිනිරත්න ගැන කල්පනා කිරීමේදී මොකද කුරුළු බැද්ද කුරුළු බැද්ද සහ සිකුරු සරු කියන චිත්‍රපට දෙකේ කතා රචකයා මොකද එයා අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි කතා රචකයා මම හිතන්නේ රේඛාවෙන් සෑහෙන බලපෑම් ලැබලා ඒ කතා ලිව්වේ. නමුත් ඒ කතා දෙකේම විශේෂයෙන් කුරුළු බැද්දේ දැන් ඔය කිව් අර කොළඹ යුගයේ යම් යම් සෙවණැලි ඉතා ප්‍රබලව දක්නට ලැබුණා. ඔබ ඔය මතක් කරපු ඔය සමනල චිත්‍රපට ලියපු පීකේ දිසෙනවිරත්න ලෙස්ට සමග එකතු වුණ රන්සල් චිත්‍රපටයේ. එතකොට මේ සම්බන්ධතාවය නිසා ලෙස්ටර්ගේ වර්ධනයක් ඇති වුණා නේද කිසි? මා හිතන්නේ නම් වර්ධනයක් ඇති වුණේ නැහැ කියලා. මොකද පීකේ දිසෙනවිරත්නගේ කතාව බොහෝ දුරටම එකල ඒ අවස්ථාවේදී ජනප්‍රිය වෙලා තිබිච්ච නවකතා සම්ප්‍රදායන් නවකතා සම්ප්‍රදාය කියන අද්භූතවාදී වැඩි ගැඹුරක් තොදකින චරිත තියෙන මේ ඇති කතන්දරයක්. ඒ කතන්දරේ විශ්ලේෂණය කරලා මා හිතන්නේ නැහැ ලෙස්ටාතින් මේ සිනමාවට නැගුණයි කියලා. පීකේ දිසින්දත්මගේ කතාව ඒ හැටියෙන්ම බාහිර ස්වරූපයෙන්ම චිත්‍රගත චිත්‍රපටගත වුණා මිසක් මා හිතන්නේ නැහැ ඒක සිනමාවට උචිත විදිහට සකස් වුණාය කියලා මට කල්පනා වෙන්නේ නැහැ. අජිත් 1960 ගණන් වල අපි නවකතාවේ දැක්ක වර්ධනයක් තමයි ඔය ඔය තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධයන් ගැන පාසල් ජීවිතය ගැන ලියවිච්ච නවකතාවල් නේ ඔය කරුණාසේන ජයලත්ගේ නවකතාව වලින් පටන් ගත්තා. ලෙස්ට එක යුගයකදී මොකද මේ මේ නවකතා පැත්තට යොමු වෙන්නේ? ඒක යම් කි සමාජීය හේතුවක් තිබුණාද? ලෙස්ට ගොළු හදවත වගේ චිත්‍රපටයක් හදන්න ඔබ හිතන විදිහට. නෑ ඒක මම හිතන්නේ මේ ලෙස්ලි කිව්ව දෙයම විතර තර්කානුකූල ඵලයක්. මම හිතද්දි කියනවා නම් ලෙස්ලි රේඛාවෙන් පටන් ගත්ත ගම්පෙරළිය. ඊට පස්සෙ අර රන්තලු වගේ චිත්‍රපටි මගින් කිසියම් කිසියම් ඵලල් ප්‍රේක්ෂක පිරිසක් කරා යෑම උත්සාහයක් ලෙස්ට දැරුවා. මම හිතන්නේ ගම්පෙරළිය අපේ සිංහල නවකතා සම්ප්‍රදායේ එක්තරා විශිෂ්ට ස්ථානයක් දරන නවකතාවක්. එම නිසා එයින් ලෙස්ට විශාල විශාල පෝෂණයක් ලැබුවා. ඉන්පසු මට නම් පේන්නේ අවංක වශයෙන්ම සුළු නවකතා, සුළු කෘති, සුළු තිර නාටක රචකයන්, ලේඛකයන් මත රඳා පවතින දුනා. ඒ කියන්නේ ජනප්‍රිය ජනප්‍රිය ලේඛන. ඒකෙන් ඔබ අදහස් කරන්නේ ලෙස්ටර්ගේ මුල් චිත්‍රපටි වලට සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් හිටියේ නැහැ කියලාද? ඒ පවතින තත්වයන් අනුව ඒ පවතින තත්වයන් අනුව මොකද වාණිජ සිනමාව සමග තරඟකරන උනා ලෙස් ජේම්ස් පීරිස්ට ඒ පවතින සමාජික ආර්ථික හේතුන් අනුව ඔහුට සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් ලබා ගන්න බැරි වුණා. මොකද මම හිතන්නේ ඔතනදී මේ කාරණේත් එකතු කරොත් හොඳයි. ওই චිත්‍රපට ලිස්ට් එක පැත්තක සිටින්දී අනිත් පැත්තේ තිබුණු චිත්‍රපට මේ යුගයේදී මොනවද කියලා බැලුවොත් එහෙම ඔය මම හිතන්නේ සූර්ය චිත්‍රපටි සූර්ය සූර්ය කියලා නොයෙකුත් සූර්ය චිත්‍රපටි ගණනාවක් ආවා. එතෙන්දී ඇතුල් වෙලා වුණා මේ මහා වීර පුරුෂයෙක් මේ නොයෙකුත් විදිහේ සටන්කාමී දේවල් කරමින් දුප්පත් මිනිසුන්ට උදව් කරමින් අන්තිමට යුක්තිය ජය ගන්න මෙන්න මේ වීරයා ක්‍රමයෙන් ප්‍රේක්ෂකයා පොදු ප්‍රේක්ෂකයාව අල්ලගෙන තිබුණේ. ඉතින් මම හිතන්නේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ වියදමත් එන්නෙන්නම වැඩි වෙන යුගයක් නිසා මම හිතන්නේ වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැත්තම් ලෙස්ටර් චිත්‍රපටකරුවෙක් වශයෙන් ජීවත් වෙන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒකත් එක හේතුවක් වෙන්න ඕන. මෙවැනි ටිකක් කියන්නේ හැල්ලු විදිහේ කෘතීන් නැත්තම් මේ කතා පදනම් කරගෙන චිත්‍රපට කරන්නට ලෙස්ටර් පෙළඹුණේ. ඒක මම හිතන්නේ වළක්වන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි මේ ඒ යුගය ගැන කල්පනා කරලා බලනකොට. ඒ කියන්නේ ඒ යුගයේම කලාවේ එවැනි නඹුරුවක් තිබුණා කියලාද ඔබ කියන්නේ. ඒකට ලෙස්ට යට වුණා. ඔව් මොකද මම චිත්‍රපටයක් කරන්න බෑ නැත්නම් මම හිතන්නේ ඔය අපිටම ගම්පෙරළියටත් වඩා විශිෂ්ට කෘතියක් කරන්න ඕනේ කියලා වේරලා ඔහු තීරණයක් කරගත්තා නම් මම හිතන්නේ පුළුවන් කමක් තියෙයිද කියලා මම දන්නේ සමහර විට නමුත් දෙලොක් අතර දැනෙන ප්‍රේක්ෂක පිරිස මම හිතන්නේ දෙලොක් අතර අලුත් සම්ප්‍රදායක් බිහි කරපු චිත්‍රපටයක්. ඒක රේඛාවක් නෙවෙයි ඒක බටහිර චිත්‍රපටයේ ළඟ නේ නේ. අන්න ඒකයි. මොකද ඒකේ ඇඳුම් පැළඳුම් පුද්ගලයන් ඒ සිද්ධීන් මේ ගමන් බිමන් කාර් වලින් කරන ගමන් බිමන් ආදී දේවල් මම හිතන්නේ මේ බටහිර චිත්‍රපටයකටයි හුඟක් දුරට කිත් වෙන නිසා නාගරිකයින්ට ලේසි වුණා ඒ වගේ චිත්‍රපටයකට ප්‍රතික්‍රියා කරන්නට. ඒකම හිතන්නේ මේ මාටින් වික්‍රමසිංහ මහත්තයාත් එක පොතක ලියලා දෙනවා. ලැස්ක ගම නොදැනී කියලා. ඒ කියන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ගම ගැන එච්චර තේරෙන්නේ නැහැ මධ්‍යම පන්තික ජීවිතේ තමයි තේරෙන්නේ කියලා. සමහර විට ලෙස්ටර් උත්සාහයක් ගත්තත් දැන් නැහැ මේ පීකේඩි සෙනවිරත්න වගේ අයත් සමග එකතු වෙලා ඒකම කරුණාසේන ජයලත් වගේ අය එකතු වෙලා ගම ගවේෂණය කරන චිත්‍රපටි වලින් යම් කිසි විදියකනේ දැන් ගුණදාස සමරසේකර මහත්මයාත් බොහෝ වෙලාවට ලියලා තියෙනවා රේඛාව චිත්‍රපටින් බින්නන්නේ බොරු ගමක් ඇත්ත ගමක් නෙමෙයි පීකේඩී සෙනවිරත්න මහත්මයා ඊට වඩා හෘදයාංගම විදිහට ගම නිරූපණය කරලා තියෙනවා. ඔව්. අජිත් මම දැන් මෙතෙක් කල් කරපු සාකච්ඡාවෙන් මතු නුණු ප්‍රශ්නයක් මම මතු කරන්න. ඒ කියන්නේ අපි ඉස්සර අපි කුඩා කාලේ මම හිතන්නේ අජිත් උපදිනත් පළමුව අපි චිත්‍රපටි නරඹන්න යනකොට අපි බොහෝ විට ඇත්ත වශයෙන්ම කතා කරන නළු නිලිය ගැන. එදි ජයමාන, රුක්මනී දේවී, ෆ්ලොරිඩා ජයලත් හර්බි සෙනවිරත්න හර්බර්ට් සෙනවිරත්න අපි කලාකරුවෙක් හැටියට වැඩියෙන්ම කතා කරන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා ගැන. ලෙස්ටර් ජේම්ස් පීරිස් නෙවෙයිද මුලටම මේ අධ්‍යක්ෂකවරයා ස්වාධීන කලාකරුවෙක් කියලා විසේ එයා ගැන විශ්ව විශාල වශයෙන් ගැඹුරු විදිහට විචාරකයෝ කතා කරන්න පටන් ගත්තා මම හිතන්නේ ලෙස්ටර්ගේ සීරීස් කියන්නේ. ඔව් මම හිතන්නේ නළු නිලියන් ගැන නෙමෙයි ලෙස්ටර්ගේ චිත්‍රපටය වල කතා කරද්දී මේක ලෙස්ටර්ගේ චිත්‍රපටයද කියලා. දැන් අත්වශයෙන් අපි හිතමු ගම්පෙළේ චිත්‍රපටයේ ජනප්‍රිය නම් විදයන් වශයෙන් ගාමිණී ෆොන්සේකා පුණ්‍ය හින්දෙන්නේ හෙම්බිජයසේන වගේ අය වුණා. නමුත් කතාතරේ ඒ අය ගැන නෙවෙයි. මේක ලෙස්ටර්ගේ චිත්‍රපටය විදියට කතා කරා. ඒකේ පිටක ඇති වුණා මූලික කලාකෘතිය බලන්න යනනේ. ඒ කලාකෘතිය ඇත්තටම අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂවරයා අරමුණු කරගෙන කෘතිය දිහා බලන්නට මේ ප්‍රේක්ෂක පිරිසක් තිබුණා. ඒක ගැන පැකයක් නැහැ. අධ්‍යක්ෂකවරයාගේ පෞරුෂත්වය පළමුවරට ඇති කළේ ලෙස්ටර් කියලා අපි කියන්න පුළුවන්. නමුත් දැන් ඔය එකතකින් ගොළු හදවත චිත්‍රපටිය ඒ චිත්‍රපටිය වෙනකන් ලෙස්ටර් විවිධ අධ්‍යක්ීම් ගවේෂණය කළ දින චිත්‍රපටි අධ්‍යක්ෂක විදිහට ඒවා සාර්ථක වූවා හෝ අසාර්ථක වූවා හෝ ඒක වෙනම ප්‍රශ්නයක් උත්සාහ කළ තියෙනවා විවිධ ප්‍රශ්න මත චිත්‍රපට නිපදවන්න. ඔහු නිපදවපු එක චිත්‍රපටියක් තමයි සමහරු කියන අත් වශයෙන් මේ ලිස්ට් එකේ හොඳම චිත්‍රපටය කියලා. නිදානේ. ජීවිතේ නැගි නිදානේ පිස්සබෙසේකරේගේ ඊට රචනයෙන් කරේ. මෙම නිදානේ සිංහල චිත්‍රපට ඉතිහාසයේ කුමන අන්දමේ සේවයක් කළා තියෙනවද? චිත්‍රපට කරණයට ඒකම අන්තර්ගතයක්. මම හිතන්නේ ඔතනදී එක කරුණක් මට මතක් වෙනවා ඒත් මේ සතිජිත් රාය කියලා තියෙන කතාවක්. ඔහු කියලා තියෙන කතාවක් මේ චිත්‍රපටයකට වඩා සුදුසු ලොකු නව කතාවක් නෙවෙයි. කෙටි සංක්ෂිප්ත කෙටි කතාවක් කියලා. එතකොට අධ්‍යක්ෂකවරයෙකුට සෑහෙන නිදහසක් ලැබෙනවා අය අර ඔහුට ලැබෙන මේ අමුද්‍රව්‍ය මේ විකාශනය කරමින් ඔහුට උවමනා විදියට ඔහු අර කෘතියෙන් දකින මූලික හරය ඉස්මතු කරලා පෙන්වන්නට. ඉතින් මම හිතන්නේ මේ කාලේ වෙනකොට එවැනි අදහසක් ලිස්ට් තුල ඇතුණාද කියලා කියනවා නෙමෙයි මම. නමුත් දිබිසනනායකගේ මේ කෙටි කතාව පදනම් කරගෙන මම හිතන්නේ කිසිම අනුමානයක් නැහැ තිස්සබේසෙට සිද්ධ වෙන්නට ඇති ලොකු මේ මේ මේ පුංචි කතාව දීර්ඝ වෘතාන්ත චිත්‍රපටයක් කරා විකාශනය කිරීමේදී ලොකු වෙහෙසක් දරන්නට සිද්ධ වෙන්නේ නැති. ඒ පදනම දිහා තියාලා බලපුවාම මට හිතෙනවා ලෙස්ටර් ඒක බොහෝ දුරට ජයගත්තා. නමුත් මගේ එක පිළිගැනීමක් තියෙනවා මෙතෙන්දි තිස්සාබේසේකර කියන තිරනාටක රචකයාට මූණ දෙන්නට සිද්ධ වෙච්ච ඒ මේ අභියෝගය නිසාම සමහර විට වචනයට වහල් වෙන්න සිදු අවස්ථා මේ චිත්‍රපටයේ තියෙනවා. විශේෂයෙන්ම විලි අබේනායකගේ චරිතය ආරම්භයේදී පටන් ගන්නකොටද ඔහුගේ පාපොච්ච නැත්නම් ඔහුගේ ආත්මාවලෝකනයක් විදිහට ඉදිරිපත් කරන්නේ. සමහර තැන්වලදී චිත්‍රපටයේ ඒ රූප ගලා යෑම මේ සම්බන්ධ කරගන්නේ ඒ වචනයෙන්මයි. මම දන්නේ වෙන ක්‍රමයක් තිබුණේ නැද්ද කියලා වෙරලා මේ රූප ගලා යෑම ඊට වඩා මේ රූප වලටම බර වෙලා කරන්න. මම හිතනවා මේ චිත්‍රපටය මම පෞද්ගලිකව පිළිගන්නවා මේ චිත්‍රපටය වැදගත් චිත්‍රපටයක් කියලා. ඒ වුණත් ඒ වැදගත්කම කොහිට වඩා තීව්‍ර වෙන්න තිබුණා, තියුණු වෙන්න තිබුණා මා කියන මා දකින ඔය තිරනාටක රචකයාගේ ඒ පල කරපු යම්කිසි දුබලකම ලෙස්ට ජයගත්තා නම් ඔව් මම හිතන්නේ අජිත් අජිත් මම හිතන්නේ තරුණ විචාරකෙක් විදිහට ඔබේ ඥානය නැමැති අවිය වඩාත්ම පාවිච්චි කරන්න පුළුවන් යුගයක් තමයි ඊට පස්සේ ඒ ගැන විශේෂ අයිතියක් තියෙනවා ඔබට කතා කරන්න තරුණයෙක් විදිහට, උගත් තරුණයෙක් විදිහට 1970 න් පස්සේ යුගය ගැන. මම හිතන්නේ මේ 70 න් පස්සේ යුගයේ අපේ කලාවේ, අපේ රටේ, අපේ ආර්ථිකයේ, අපේ සමාජයේ, අපේ සිතිවිලි වල විශාල වශයෙන් මූලික වෙනස්කමක් ඇති වුණා නේ. එතකොට අවුරුදු 25ක් චිත්‍රපට කර්මාන්තයේ යෙදී හිටපු ලෙස්ටර් වගේ කෙනෙකුට මේ යුගයේ ඉතා විශාල අභියෝගයක් මතුවුණා. විශේෂයෙන් මේ තරුණියන්ගේ ප්‍රකාශන නිසා චිත්‍රපට කලාවේ විවිධ තරුණියෝ මතුවෙන්න පටන් ගත්තා මේ තරුණ අදහස් වල ප්‍රකාශනය දෙන්න. විශේෂයෙන්ම කියනවනම් ධර්මසේන පතිරාජ මම හිතන්නේ පුරෝගාමී මේ තරුණ චිත්‍රපට ව්‍යාපාරයේ. මෙම අභියෝගයට ලිස්ට මුණ දුන්නේ කොහොමද? ප්‍රතෝෂෙම ධම්ම කිව්වාගේ 1970 යුගයේ තමයි මම හිතන්නේ ඔහු ප්‍රධාන අභියෝගයකට මුහුණ පෑවේ. අලුත් සමාජ බලවේග නව પરම්පරාවක් ඒ වගේම නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට ආවා. ඒ වගේම අහස් ගවුව වගේ චිත්‍රපට, ඒ වගේම තරුණ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු මාර්ගී. මෙතෙන්දී ඔබට සෑහෙන ප්‍රශ්නයක් මතුවෙනවා එකාතකින් අපිට මේ ලෙස්ටර්ගේ දුර්වලකමක් එහෙම නැත්නම් ලුහුඩුතාවයක්ද කියලා කියන්නත් බෑ. මක්නිසාද සමාජ ආර්ථික පරිසරයේ විසින් ඇති කරන පුද්ගලයෙක් තමයි සිනමාකරුවා එහෙම නැත්නම් කලාකරුවා. ලෙස්ටර් පීරිස් කිසියම් සමාජයක් විසින් කිසියම් ඓතිහාසික යුගයක් විසින් ඇති කරන ලද කෙනෙක්. අර ධම්ම කිව්වා වගේ මාටි වික්‍රමසිංහ කියලා තියෙනවා ලෙස්ටර් ගැමි ජීවිතය දන්නේ නැති කෙනෙක්. පවතින යථාර්ථයට අනුරූප නොවන චිත්‍රපටි ඔහු අතින් මිහි වෙලා තියෙන බව අපිට පේනවා. මඩොල් දුව ළමා චිත්‍රපටයක් කියලා අපි පැත්තකට දැම්මා. දැස නිසා වාගේ චිත්‍රපටි. ඔවගේ පුරන් අප්පු වීර පුරන් අප්පු ඔවගේ අර පවතින සමාජ ප්‍රවණතාවන්ට බාහිර චිත්‍රපටි හොතින් බිහි වෙලා තියෙනවා. අහසින් පොළොවට වාගේ චිත්‍රපටයක් වුණත් එක්තරා නවකතාවක් මත පදනම් වෙලා මධ්‍යම පන්තියේ ඒ වගේම ඊටාම සුළුතරයක මානසික ගවේෂණයක යෙදෙන චිත්‍රපටයක් අහසින් පොළොවට. ඒ වගේම මැද්දේගම් වාගේ චිත්‍රපට. අපි ලෙනාඩ් බුල්කේ නවකතාව ගැන මොනවා කිව්වත් කිසියම් ආකල්පයක් මම හිතන්නේ මේ රටේ සාමාන්‍ය පාඨකයන් තුල තිබුණා. මැද්දේගම චිත්‍රපටය පිළිබඳව. වැද්දගම නවකතාව පිළිබඳව. එනම් පවතින යටත් විජිත යුගයේ යථාර්ථයෙන් රූපණය කළ නවකතාවක් වශයෙන් එහි පවතින අද්භූත එහෙමත් නැත්නම් ගැමි ජීවිතයේ අද්භූතයට නැගූ ආකල්පයන් ගැන අපි මොනවා කිව්වත් ඒ යථාර්ථය ලෙස්ත විසින් නිරූපණය කළේ නෑ කියන එක තමයි මම හිතන්නේ මූලික විවේචනයේ හුට විරුද්ධව නැගුව. ඉතින් මේ හැම දෙයක් කිම පේන්නේ මම හිතන්නේ මේ පවතින සමාජ බලවේග පවතින සමාජ යථාර්ථය නිරූපණය කිරීමට ඔහුට හැකි වුණේ නැහැ කියන එකයි ඒත් අනික් අතට ඔහුගේ පැත්තෙන් අපිට කියන්න පුළුවන් ඔහු මේ පවතින සමාජය විසින් ඇති කරන ලද පුද්ගලෙක් නිසා ඔහුට සමහරවල් මේ අභියෝගයට මුහුණ දෙන්න අමාරු වෙන්න ඇති කියන්නේ. ලෙස්ලි ඔය 1970න් පස්සේ මතුවුණු අභියෝගයට ලෙස්ට මුහුණ දුන් අන්දම පිළිබඳව ඔබට තියෙනවද වෙනත් මතයක්? මට තියෙන වශයෙන්ම කියන්නට ඔහු ප්‍රේක්ෂකයන්ව ඇදබැද තියාගන්න කරපු මහන්සිය එකක්. අනික තමයි ඌට මේ දවස්වල වෙනකොට මේ කාලය වෙනකොට යම්කිසි ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබිලා තිබුණා. ඉන්දියාවෙන් පටන් ගත්තේ ජාත්‍යන්තර පිළිගැනීම පසුව විශේෂයෙන්ම එංගලන්තය සහ ප්‍රංශය වගේ රටවල්වල ලැබිලා තිබුණා. ඒ නිසා ඔහුට එකාතකින් මේ දේ අපේ රටේ චිත්‍රපට පෙන්නලා ප්‍රේක්ෂකයින්ට ප්‍රේක්ෂකයන් සම්පර්පණය කරලා ඒ වියදම් කරපු මුදල ලබා ගන්නවත් එක්කම ඔහුට ආරක්ෂා කරගන්නට සිද්ධ වුණා ඔහුගේ අර ජාත්‍යන්තර ප්‍රතිමූර්තිය. ඔහුට යම්කිසි ලැබිලා තිබිච්ච ඒ කීර්තිය ඇති කරගන්න තිබුණා. ඒකට ජාත්‍යන්තර කීර්තිය ඇති කර ලබා ගන්න ලබා ගන්න විතරක් නෙමෙයි ලබා ගන්න ඉවරයි ඒක ආරක්ෂා කරගන්න නම් පවතින ජාත්‍යන්තර චිත්‍රපට තත්වයේ චිත්‍රපට කරන්නට ඕන.